හැම දිනාටම තෙරුවන් සරණයි සදහවත් වාසනාවන්ත පින්වත්නි අදත් අපි සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත පිළින කරනු ලබන සදහම් පිළිසඳර ධර්ම සාකච්ඡාව ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගින් එක්වන්නේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව දිගින් දිගට නරඹ වෙනෙන පින්වතුන් මේ වෙනකොට දන්නවා අපේ ඔබේ ජීවිතයට ප්‍රායෝගික වෙන ධර්මකාරණා බොහෝ සෙයින් සාකච්ඡා කරලා තිබෙනවා. සත්වේ සසරට ඇදබැඳ තබන්නට හේතු වෙන සිතුවිලි 10ක්. එවත් රස සංයෝජනයන් පිළිබඳව තමයි අපි පහුගිය වකවානුවේ සාකච්ඡා කරලා නිමා කළේ. අදින් ආරම්භ වෙන ඉදිරි කාලය තුල අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතයට ගලපා ගත හැකි තවත් වටිනා ධර්ම කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්න. විශේෂයෙන්ම මේ සංසාර ගමනේ සංසාර සාගරයේහි සැරිසරන ඔබ අප හැමදෙනාම බලාපොරොත්තු වෙන සසර සයුරෙන් එතරව අරතරට ගිහිල්ලා ඒ අමා නිවනින් සැනසෙල්ල උදා කරගන්න. අන්න ඒ සඳහා උපකාරී වෙන ධර්මතා 10ක් දසපාරමිතා නමින් හඳුන්වනවා. ඒ දසපාරමිතාවන් පිළිබඳව තමයි අද ඉඳලා ඉදිරියට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න මත්තෙන් මමත් අපේ ස්වාමීන් වහන්සේ බොහෝම හෘදයාංගමව ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අපේ ලංකා වාසී පින්වතුන්ට මේ දිනවල ලංකාවේ හැම දිනාම බියෙන් ත්‍රාසයෙන් පීඩා විඳින මේ කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය ටිකක් විතර වැඩි වෙලා තියෙන කාලේ එයින් පීඩාවටපත් වෙච්ච හැම දිනාටම රෝගීව ප්‍රතිකාර ලබන හැම දිනාටම ඉක්මනින්ම නිරෝගී සුවය සලසාගෙන ගතසිත සුවපත් කරගෙන සෞභාග්‍යමත් ජීවිතයක් ඉදිරි අනාගතේ ගත කරන්නට ඒ හැම දිනාටම ශක්තිය ලැබේවා ඒ වගේම මේ රෝග පීඩාව අපේ මව්බිමෙන් වහා දුර වේවා ඒ රෝගය මර්ධනය කිරීම සඳහා අප කැප වී සිටින සෞඛ්‍යාංශවල ආරක්ෂකාංශවල හැම දිනාටමත් පරිපාලන අධිකාරීෙහි සෑම සියලු දෙනාටමත් ශ්‍රීමත් ජනාධිපතිතුමන් ඇතුළු කොට හැම දිනාටමත් මේ රෝග මර්ධනය හොඳින් සිද්ධ කරන්නට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය නොඅඩුව උදා වේවා මුළු මහත් ලෝකයෙන්ම මේ රෝගය වහා දුර්ව වේවා කියලා අපි පළමුවෙන්ම ඒක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගින් එකතු වෙලා ඉන්න මොහොතේ ඔබගේ අපගේ ගැටලු වලට විසඳුම් දෙන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න කවදත් ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව බොහෝම උපේක්ෂා සහගතව ඉවසිලිවන්තව අපි අහන ප්‍රශ්නවලට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් පිළිතුරු ලබා දෙමින් ඔබව මම ඥානනය කරන දැනුවත් කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පළමුවෙන්ම පිළිගන්න ඕන. උන්වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරු ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. හාමුදුරනේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාරමිතා ගැන. බොහෝ දෙනා අපේ බෞද්ධයන් අතර කුඩා අය පවා දන්න වචනයක් පාරමිතා කියන වචනේ. බොහෝ දෙනාගේ නම් වලටත් සමහර වෙලාවට පාරමි කියන නම භාවිතා කරන අවස්ථා අපි දන්නවා. අපි හැමෝටම ඉස්සෙල්ලාම මේ වචනේ තේරුම මොකද්ද? පාරමිතා කියන්නේ මොකද්ද කියන එක වචනාර්ථ විග්‍රහයකට එක්ක අපි සාකච්ඡාවට ප්‍රවේශ වෙමු. කෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ සිහිපත් කරපු වර්ගයේ අද අපි කතා කරන්නේ පාරමිතා පිළිබඳව. ඉතින් ඇත්තටම පාරමී කියන වචනේ අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු දෙයක් අපේ බෞද්ධයන්ට බොහෝම හුරු පුරුදු වචනයක්. ස්වාමීන් වහන්සේ පාරමී කියන වචනේ තේරුම් රාශියක් තියෙනවා. මේ අපි දන්නවා පුංචි කාලේ ඉඳලා තුන්තරා බෝධිය. එහෙමයි. ලෞතර ආභෝධිය ඒ වගේම අසේ බුද්ධ රාජ්‍යය ඒ වගේම ශ්‍රාවක බෝධිය මේ බෝධි තුනට කියන තුන්තරා බෝධිය කියලා. අපේ බුදු පසේ බුදු මහරහත් කියන බුදු පසේ බුදු මහරහත්. එහෙමයි. ඉතින් මේ බෝධිත්‍රය සඳහා ස්වාමීන් වහන්සේ වැඩි යුතු ධර්ම කොටාසේ ඒ වැඩි යුතු තානාදී ඒ කුසල සම්භාරය මුලින්ම පාරමී නමින් හඳුන්වනවා. එහෙම. ඊළඟට ස්වාමීන් පාර කියලා කියනවා මේ යූරට. යූරට කියන නමක් තමයි පාර කියලා. එහෙම. ඒක දැන් අපි ගංගාවේ යූර, මුහුදේ සමුද්‍රයේ යූර, ඒ කියන්නේ කෙලවර. ඒක ස්වාමීන් මේ ඒ කියන්නේ අපි හන්නේ දැන් ගඟක් ගත්තොත් යුරු දෙකක් තියෙනවානේ. යුරු දෙකක් තියෙනවා. එතකොට මොන යුරද දැන් මේක? ඇත්තටම දැන් මේක අපි දැන් දැන් අපි එක යුරක ඉන්නවා. ඔව්. ඒක අපාර කියලා කියනවා. එතකොට අපි ඉන්න යුර එහා යුර තමයි පාර වෙන්නේ. එහෙම. අපාර අපාරංගතෝ කියලා කියන්නේ පැහැදිලි වෙනවා. මෙතරින් එතරට යනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ ජීවිතය අපි දැන් සුගතිගාමි ජීවිතයක් ගත කරත් සාමාන්‍යයෙන් අපිට ඕනම කෙනෙකුට මාර්ගඵල ලබනකම් අවීචි මහා නරකයේ සමහර සිය gedara වගේ එහෙම. ඒ අනුව අපි දැන් ඉන්නේ සතර අපාය. සතර අපාය. එහෙමයි. ඒතරම අපි ඉන්නේ මෙතර. අපිට ඉස්සරට යන්න අවශ්‍යතාවය තියෙනවා. එහෙමයි. ඒතර පාර කියලා කියන්නේ අතරම යූරට අපි එතන සම්්‍යක් යූර. එහෙම. හොඳ හොඳ හොඳ පැත්ත. එහෙම. ඒතකොට සම්මාත් ඒ යූරට කියන කියන පාර කියලා. ඒක නිවනටත් සම්බන්ධ පාර කියලා කියනවා. එහෙමයි. එතකොට ඒ නිවනට යන්න පුරුදු කරන්න ඕන ಗುಣධර්ම වලට කියනවා විශේෂයෙන් මේ කුසල ධර්ම වලට කියනවා පාරමිතාය පාරමිතා කියලා කියනවා. අර පාරගතු බලවීරිය සමංගී කියලා නහන්නේ. ද පාරගත කියලා කියන්නේ අර එතර ඉවුරට ගිය කියන එක නේද? ඉවුරට ගිහින් කියන එක. ඒකෝට ස්වාමීන් වහන්සේ මේක එක අර්ථයක්. ඊළඟට මේ පාරමී කියලා කියනවා පාරමී කියන පුරුද්දට. එහෙනම් අපි හිතමු දන් දෙන්න පුරුදු කරනවා දාන පාරමිතාව. සිල් රකින්න පුරුදු කරනවා සීල පාරමිතාව. පුරුද්ද. නෛෂ්ක්‍රම්‍යයට පුරුදු කරනවා නෙක්ඛම පාරමිතාව පුරුද්ද. ඊළඟට තවත් පාරමී කියන වචනේ තේරුමක් වෙනවා පරම කියලා කියන්නේ උත්තම කියන එක. ඉතින් ඒ උත්තම උද්‍යලව ගමන් කරන නිසා ඒ වගේම උත්තම ප්‍රතිඵලයක් තියෙන නිසා ඒ සඳහා උත්තම පුද්ගලයන් පුරුදු කරන නිසා ඒ උත්තම පුරුෂයන් පුරුදු කරන නිසා මේ මේ ධර්ම සමූහයට මේ මේ පාරමී නැත්නම් කුසල සම්භාරයට පාරමී කියලා කියනවා. උත්තම භාවයට පමුණුවන නිසා කියලා කියන්න පුළුවන්ද? එහෙමයි. පැහැදිලිවම එහෙම කියන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් මේකෙදි විශේෂයෙන්ම අපි මේ පාරමිතා ගැන කතා කරනකොට අද බොහෝ දෙනා ওই දාන පාරමිතාවේ ඉඳලා ආරමී ධර්ම නොදැනුවත්ව හරි දැනුවත්ව හරි සම්පූර්ණ කරනවා. එහෙම. හැබැයි ස්වාමීනාගේ හැම කුසලයක්ම පාරමිතා බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් අපි හිතමු කෙනෙක් දන් දෙනවා. ඉතින් භවභෝග සම්පත් බලාපොරොත්තු වෙන බොහෝ දෙනා දන් දෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම. ඉතින් භවභෝග සම්පත්ම බලාපොරොත්තු වෙන දිව්‍ය ලෝකයන්ට බලාපොරොත්තු වෙන. මනුෂ්‍ය ලෝකයේ මහා සැප සම්පත් බලාපොරොත්තු වෙන කෙනෙක් දන් දෙනවා නම් සම්මාත ඒක පාරමිතා ගණනට වැටෙන්නේ නැහැ. එහෙම. ඒක තෘෂ්ණා නිසිත පින්කමක්. ඒ කියන්නේ අපි හඳුර කියන්නේ මේ ලෞකික සම්පත් අපේක්ෂාවෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු කරන දීමනාව පාරමිතාවක් නෙවෙයි. දැන් උදාහරණයකට ගත්තොත් අපි හන්නේ අම්මා කෙනෙක් දරුවෙකුට කන්න උයලා දෙනවා. තාත්තලා ළමයින්ට හම්බ කරලා දෙනවා. ඒක පාරමිතාවක් නෙවෙයි. ඒක පාරමිතාවක් වඩපත් වෙන්නේ නැහැ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ තව අවස්ථාවක සමහරු කුසල් කරනවා මාන නිශ්චිතව. ඒ කියන්නේ තමන්ගේ ගුණවත්කම ලෝකයට පේන්න. තමන්ගේ උගත්කම, බලවත්කම, තමන් බොහොම සමාජයට බොහොම වටිනා පුද්ගලෙක් කියලා පෙන්වන්න මාන්නෙන් පින්කම් කරන. දැන් කෙනෙක් පින්කම් කර පින්කමක් කරපුවාම ඒකට වඩාත් වැඩියෙන් තව ලොකු පින්කමක් කරනවා. දැන් තරංගයට වගේ. තරංගයට වගේ. එතන තියෙන්නේ මාන්නය. අනිකා පරයා යන අදහස. අනික අනිකා පරයා යන අදහසින් දැන් බොහෝ දෙනා එහෙම හරි වංචනිකයි හිත සමහර වෙලාවට පින්කම් කරනවා එහෙමත්. එහෙම පින්කම් කරන ඒකත් පාරමිතා බවටපත් වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට එතන මාන්නය. ඒකට මේ අතර මෙතන කියන්නේ සම්මත මේ ප්‍රපංච සංහාදිත්‍ති සහ මේ කෙලෙස් සහිතව කරන දීමනාව. දැන් අපි දිට්ඨි සහිතව අපි හිතුවෝ දැන් සමහරව හිතනවා මේ නිවන් දකින්න මේ දන් දීම ඇති. මේක තමයි නිවන් දකින්න තියෙන එකම වැඩ පිළිවෙල. ඒ නිසා මොකද හිතන්න ඕනේ නිවන කියලා. තනසිල්ල පිණිස මේ දන් දීමෙන් සියලුම නිත්තාවට යන්න පුළුවන් හිතාගෙන ඉතින් දානෙම දෙනවා. ඒක විදර්ශනාවක් ගැන, භාවනාවක් ගැන, ධර්ම ශ්‍රවණයක් ගැන ඒ කිසි කතාවක් නෑ. ඒක අනිකර දිට්ටි දක්වනවා. එහෙමනම් ඒකත් පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. අපේ හන්දර මම මෙහෙම හවොත් දැන් අපේ හන්දර බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. තණ්හා මාන දික්ටි කියන මේ චෛතසික ක්ලේශ චෛතසිකයන් සහිතව කරන දානය දීමනාව පාරමිතාවක් වෙන්නේ නැහැ කියන එක. දැන් අපි හඳුනන්නේ අපේ සමාජේ ගොඩක් දායක දායිකාව, උපාසක උපාසිකාව හාමුදුරුවරුන්ට දන් දෙනවනේ. ඔව්. එතකොට හාමුදුරුවන්ට දන් දෙනකොට සමහරු නොබැඳී දන් දෙනවා. සමස්ත මහා සංඝරත්නයටම දෙන දානයක් හැටියට. සමහරු හාමුදුරුවරුන් පුද්ගලිකව පැහැදිලා දානේ පූජා කරනවා හිතවත්කම් අනුව. ස්වාමීන් වහන්සේ වළඳන්න කැමති මොනෝද මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන්මයි හදාගෙන ආවේ ඔය ආදී වශයෙන් කියලා පුද්ගලික මට්ටමින් දෙනවා. එතකොට ඒක පාරමිතාවක් වෙනවද? එතකොට ඒ ඒ දීමනාවත් අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට දෙනවා වගේ දීමනාවක් නෙවෙයිද? සම්මත දැන් මෙතන එතන පුද්ගලික දානක් සාංගික දානක් කියන එක තමයි තේන්නේ. එහෙමයි. ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ නමකට පුද්ගලිකව පැහැදිලා වුණත් කර්මය කර්මඵල විශ්වාස කරගෙන බොහොම හිතවත්කම නිසා දැන් ඉදා කාශ්‍යප මහ රහතන් වහන්සේට අර අම්මා කෙනෙක් පැහැදිලා උන්වහන්සේටම කැවුම් පූජා කරන අම්මා පතාන කරන හතර පූජා කරලා නැවත ඒ කැවුම් ගෙඩිය ගත්තානේ. එහෙමයි. ඒක ස්වාමීන් වහන්සේ එතනදී පුජ්‍යනික දානයක් ඇත්තටම අපේ ධර්මයේ සඳහන් වෙනවා. එහෙම දක්වන ওই බංග සූත්‍රයේ පුජ්‍යලික දාන සඳහන් වෙනවා. එහෙමයි. ඒක ස්වාමීන් වහන්සේ නමකට පුජ්‍යලිකව පැහැදිලා දෙන දානය ස්වාමීන් වහන්සේ දරුවෙකුට දෙන ඒ ආහාර වේල වගේම නෙවෙයි ඊට වඩා උසස්. එහෙමයි. අනිවාර්යයෙන්ම දැන් ස්වාමින් වහන්සේගේ ಗುಣ මහත්වයත් එක්ක ඒ ප්‍රතිග්‍රාහකයාගේ ಗುಣ මහත්වයත් එක්ක මේ පත් වෙන හැබැයි අර දෙන කෙනාගේ චේතනාවේ තියෙනව නේද අපි හඳුනන්නේ දැන් කෙනාගේ දැන් ඇත්තටම දැන් එහෙම එහෙම ප්‍රශ්නයක් තියෙනවා දෙන කෙනාගේ චේතනාව දැන් සමහරලාට ඒ පුද්ගලික සමහරලාට එතන ඒක සම්බන්ධයෙන් හරීම සංකීර්ණ මොකද ඒ දෙන කෙනා සමහරලාට හිතවත්කමට අර මිත්‍රකමට එහෙනම් ඊළඟට මේ හාමුදුරු ගොඩක් යාළු කරගන්න ඒ වගේ දේවල් තියෙනවානේ. එහෙමයි. හිතවත් කරගන්න බලාපොරොත්තු වෙන එහෙම දෙනවා නම් ඒ චේතනාවත් එක්ක ඒ දානමේ දානයේ ආනිසංශ ගොඩක් අඩු වෙනවා. ඒ පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. පාරමිතාවක් පත් වෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි දැන් සාමාන්‍යයෙන් අපි යාළු මිත්‍රයන්ටත් දානේ මේ කෑම දෙනවනේ. කෑම දෙනවා. යාළු කරගන්න කෑම ගිහින් දෙනවනේ එක එක කෙනා. ඒතර ඒ වගේ හැඟීමකින් නම් අපි හඳුර කියන්නේ මේ එතන දානයේ බලපාන චේතනාව අනුව තමයි ඒක පාරමිතාවක් කියන්නේ. ඒතරම දානය කියලා කියන්නේම සම්බන්ධ චේතනාවනේ. එහෙමයි. දාන වස්තුවක් වෙන දෙයක්වත් නෙවෙයි චේතනාව. එහෙමයි. ඒකට දැන් ඒ වගේ හීන අදහසක් එතන තියෙන ඇත්තරම එක්තරා හීන මාන්නයක් වගේ බලපුවහම. එහෙමයි. මේ ආලු කරගන්න හිතවත්කමට දැන් සමහරව මේ හාමුදුරු මාත් එක්ක හිතවා. ඉතින් ඒවා පෙන්වන්න සමහරට කෙලෙස් මිත්‍ර වෙලා ඒ පින්කම් කරනවා නම් ස්වාමීන් වහන්සේ ඒ වගේ විපාකත් අඩුයි. දැන් අපි දැන් පාරමිතාව පැත්තකින් තිබ්බත් දැන් කෙනෙක් පරයා යන්න පින්කම් කරනවා. එහෙම. ආ මම ඊට වඩා කරන්න. ඒක ඇත්තට මේ වගේ විපාකත් බොහොම හීනයි. ඒ කියන්නේ දැන් සිල් සමාදන් වෙන්න ගියත් අපි හන්නේ සමහර වෙලාවට බලාගෙන ඉන්නවා ළඟ ඉන්න කෙනා මොන සිල්ද ගන්න යට සිල්ද දස සිල්ද කියන. ළඟ එක්කෙනා අට සිල් ගන්නවා නම් අනිත් එක්කෙනා එක සැරේට මම දස සිල් කියලා අනිත් එක්කෙනා පරයා යන්න සිල් සමාදන් වෙන අවස්ථාවක් තියෙනවා අපේ. අනිවාර්යෙන් හැම ප්‍රතිපත්තියකටම බොහෝ දෙනා ඒ වගේ මාන්නෙන් කොහොම හරි සාන අපේ සානතෙන් බුලෙන් කතා කරොත් විදිහට අතන තණ්හා දිත්‍යමාන කියන මේ ප්‍රපංචත් එක්ක මේ වැඩේ කරනවා නම් ඒකාන්තයෙන්ම ඒක පාරමී බවට පත් වෙන්නේ නැහැ. එහෙම. එතකොට අපි හන්නේ මේක දාණයට විතරක් බලපාන ක්‍රියාවක් නෙවෙයි දස පාරමිතාවන්ටම පාරමිතාවන්ටම බලපාන ක්‍රියාවක්. එහෙමයි. දැන් දැන් සමහර වෙලාවට උපේක්ෂාව වුණත් ශාන්තිපාරමිතාව වුණත් ඒ හැම එකක්ම තණ්හාමාන දිටි පදනම් කරගෙන කරන්න පුළුවන් නේද? ඔව් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම දැන් ප්‍රතිපත්ති පිරියදේදී තනිකරම දුස්තිය මාන්නය ඔය ඔක්කොම එනවා. ඉතින් මේක බොහොම කල්පනාවෙන් මේ ගමන ඉස්සරහට යන්න ඕන. එහෙමයි. එතකොට පාරමී පුරණ කෙනෙක් දැන් දාන පාරමිතාව ගත්තොත් පුරනවා නම් දීනෙන් පමණක්ම ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට අදාළ චේතනාව තණ්හාමාන දිටි වලින් හිත පිරිසිදු කරගෙන ඒවෙන් ඈත් කරගෙන මේක පාරමිතාවක් වෙන විදිහට දෙන්න ඕන කියලා දැනගන්න. ඒකට අපි හඳුනන එතන මේ මේ දීමනාව, මේ පාරමී පිරීම තුළ මේ යෝනිසෝ මනසිකාරය ප්‍රතිශයෙන් වැදගත් වෙනවා නේද? පැහැදිලිවම සංසදෙන් මොකද මේ තථාගත ධර්මය තුලින් ඒකාන්තයෙන් මේක හිත හදන වැඩපිළිවෙලක් නේ. එහෙමයි. එතකොට මේ කෙලෙස් නිශ්චිතව යන වැඩ පිළිවෙලක් නෙවෙයි. එහෙමයි. ඒක ප්‍රාථමික වශයෙන් පුරුදු කරන ගුණධර්ම සමුදායනයක දිගින වෙලා දිගින වෙලා ගිහිලා සම්මාස මහා පුදුම විදිහට මේක ඉස්සරහට යනවා. එතකොට ඒ සඳහා යෝනිසෝ මනසිකාරය කියන එක මුල ඉඳලා ක්‍රමානුකූලව පියවරෙන් පියවර වැඩෙන්න ඕනේ. එහෙමයි. එහෙම වැඩුම් නැත්නම් මේ පාරමිතාවන් හරියට සම්පූර්ණ. මොකද පාරමේ කියන දෙයක් අපි මේ දාහනේ කොම් පොඩි සැහැල්ලුවෙන් ගන්න බෑ. එහෙමයි. මේක බොහොම කල්පනාකාරීව කුසල ඡන්දයෙන් අර කරන ක්‍රියාව නෙවෙයි ක්‍රියාව හා සම්බන්ධ වේදෙන චේතනා සමුදාය ඊටාම පිරිසිදුව කරනකොට තමයි පාරමී සම්පූර්ණ කරගන්න අවස්ථාව. අපි අහන්නේ මම මෙහෙම කිව්වොත් හරියද දැන් දසපාරමිතා පුරණ අතරේ මේ සතිපට්ඨානයත් ඊටාම හොඳින් පවතින්න ඕන කියලා. දැන් අපි දන්නවනේ අපි අහන්නේ මේ සතර සතිපට්ඨානයේ තුලම කියවෙන ප්‍රධාන ලක්ෂණ ටිකක් තියෙනවානේ ආතාපි සම්පජානෝ සතිමා විනයලෝකී අවිජ්ජා දෝමනස්සං කියලා. එතකොට අර දසපාරමිතා තුලම ක්‍රියාත්මක විය හැකි අන්හාවක් වේනම් ඊළඟට මානයක් වේනම් ditthියක් වේනම් ඒවා අපිට අපි හන්නේ සිහියෙන් හිතියොත් අඳුන ගන්න පුළුවන් සතිමා. ඊට පස්සේ ඒක දැනගන්න පුළුවන් අපිට අපේ හඳුරන්නේ හොඳට මේක මෙන්න මේ ක්ලේශය තමයි ආවේ කියලා. ඒ වගේම දැනගෙන ඒක ආතාපි කියන විදිහට ඒක බොහොම වෑයමින් උත්සාහයෙන් නවත්ත ගන්න පුළුවන්. එතකොට මේ ඔය කියන ලක්ෂණ අපිට මේ පාරමිතා පුරනකොට භාවිතා කරගන්න පුළුවන් නේද අපේ හැඳුනේ? ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඒ කියපු කතාව සම්පූර්ණ ඇත්ත. අද අපි දැන් මුලම ඉඳලා කෙනෙක් අපි දැන් පාරමී වලට ප්‍රවේශ වෙන කෙනෙකුට පාරම සිහිය දිනු කරගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඔක කරගෙන යනකොට සාමනහස මේ ಗುಣධර්ම හැම එකම අපි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගත්තත් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මේ සියලුම මේ ಗುಣධර්ම ගත්තාම සාමනහස එකකට එකක් සම්බන්ධයි. අපි දැන් මේ දහනයක් දෙනකොට නෑ අත්‍තරම අපි පිළිවත් සමාදන් වෙනවා. සාමනහස කියපු කතාවත් එක්ක අපේ බොහෝ පින්නතුන්ලා කොහොමද අවසර සීල් සමාදන් වෙනවා. අත්‍තරම මේ සීල සමාදානයේ තුල ස්වාමීන් වහන්සේ ඇත්තටම දසපාරමිතාම් පිරෙනවා. එහෙම. ඒක හරියට කල්පනාවෙන් අර සිහියෙන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට සිහියයි නුවණයි දෙක තියෙනවා නම් රාහත අපි කියන වීරිය තියෙනවා නම් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ඔය දසපාරමිතාම් පිරෙනවා. යෝගි බොජ්ජංග ධර්මත් පිරෙනවා. දැන් අපි හිතමු අපි හොය පිළිවත් සමාදන් වෙලා අපි දැන් පන්සලට ගියාම අපි සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට අපිට ඇත්තටම දහන පාරමිතාව යම් කිසි විදිහකට සම්පූර්ණ කරගන්න පුළුවන්. සීල් සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කිරීමෙන් ඉන්ද්‍රිය සංවර සීලය රැකගැනීමෙන් සීලම පාරමිතා සම්පූර්ණ වෙනවා. එහෙම. ඊළඟට දැන් එදා ගිහියෙක් හැටියට කරලා තියෙන නෙක්ඛම්මයක්. ඒ නෙක්ඛම්ම යනෝ කල්පනා කරලා බලන්න ගිහි ගෙදරින් ඇවිල්ලා තියෙනවා. ඉතින් අතහැරලා තියෙනවා. තමන්ගේ එක එක ආභරණ සියල්ලත් ඒ මොහොතට අතහැරලා තියෙනවා. ඉතින් ඇත්තට මෙතන නෙක්ඛම්මයක් තියෙනවා. එහෙම. ඊළඟට ප්‍රඥා පාරමිතාවත් මේ අවස්ථාවේදී පිරෙනවා. පිරෙනවා. විරිය පාරමිතාව දැන් ඒ දවස ගත කරන්නේ අකුසල යටපත් කරන්න කුසල් උපදවා ගන්න. මේ ගන්න උත්සාහයෙන් සම් විරිය පාරමිතාව සම්පූර්ණ. ඒ ඒ අවස්ථාව ඉවසීම තුළින් අදිස්ථාණය තුළින් ඒ සත්‍ය ප්‍රකාශ කිරීම තුළින් ඒ හැම දෙයකින්ම අර සිහිය නුවණ සාමනහත කියපු විදිහට සිහියයි නුවණයි දෙක තියෙනවා නම් විශේෂයෙන් වීරිය ඔය කියන ආසාපි සම්පජානෝ සතිමා කියන ඔය ಗುಣධර්ම තුන තියෙනවා නම් ස්වාමීන් වහන්සේ හැම මොහොතකම යම් කිසි ප්‍රමාණයකට හරි මේ පාරමී ධර්මයන් සම්පූර්ණ වෙනවා. දැන් මම මෙහෙම උදාහරණයක් ගත්තොත් අපි දැන් පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ කෙරෙහිම ලබදියාවෙන් හිතවත්කමෙන් කවුරු හරි දායක මහත්තයෙක් දානයක් ගෙනල්ලා පූජා කරනවා. එතකොට යා දානේ හදන්නේ අපේ හාමුදුරන්ට කියන චේතනාවෙන්. හාමුදුරුවෝ වළඳන්න කැමති කෑ මෙහෙම සමහර වෙලාවට හාමුදුරුවෝ කියන්නේ නැත්තම් වෙනත් සමීපදායකයෙකුගෙන් ටෙලිෆෝන් කළා හරි අහගෙන ආම්දුරු කිරිකොස් වළඳන්න කැමති ආදී වශයෙන් ඒ කැමැති දාන ටිකක් හදාගෙන ඇවිල්ලා අතිශයින්ම පුද්ගලික මට්ටමින් දැන් දානි පූජි කරන්න සූදානම්. එහෙම එක්කෙනාට අපි හාන්දරනේ අද අපි මේ ධම්මානුපස්සනාවෙන් සාකච්ඡා කරන සාකච්ඡාව අහම්බෙන් එදාම අහන්න ලැබෙනවා. එතකොට දානේ හදාගෙන ආවේ පුද්ගලික මට්ටමින් දෙන්න. හැබැයි එයා දානේ පූජ කරන වෙලාවේ අර කියන සතිමා සම්පජාන වාතාපි කියන ලක්ෂණ ටික පුරුදු කරනවා. ඒක ඔන්න දැන් මම මේ දාණය දෙන්න හදනවා කියලා දන්නවා. එතකොටම යාට තේරෙනවා මෙතන පඤ්ඤාසිරි හාමුදුරුවෝ කියන පුද්ගලිකත්වය ඇවිල්ලා තියෙනවා. බැඳීමක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා යා මොකද කරන්නේ? එහෙම වුණොත් මේක පාරමිතාවක් වෙන්නේ නැහැ කියලා දැනගෙන ආකාපි කෙලස් තවන වීරෙන් අර පුද්ගලිකත්වේ නැතිකල මේ සමස්ත මහා සංඝරත්නයටම මේක පූජා කරනවා කියලා පොදු හැඟීමක් ඇති කරගෙන හාමුදුරුවෝ කාය සාක්ෂි වශයෙන් තබාගෙන පූජා කරනවා. එතකොට ඒක දාන පාරමිතාවට අයිති වෙනවා නේද අපේ හාමුදුරුවෝ. පැහැදිලිවම සාමනාස්කින් ඇත්තටම අපේ පින්නතුල්ලා දැන් සමහර වෙලාවට අපේ ශ්‍රාවක පින්නතුල්ලා එක එක ස්වාමීන් වහන්සේලාට ඉතින් පහ දෙනවා. එහෙමයි. ඒ පැහැදීම අපි වරදක්ම කියලා කියනව නෙවෙයි. නමුත් අපි පුරුදු වුණොත් යම් යම් දෙයක් විශේෂ දාන වස්තුවක් පූජා කරනකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් ලොකු කතාවක් කිව්වා. ඉතින් ඇත්තට ඒ විදිහට අපි මහා සංඝයා උදෙසා ඒ පුජ්‍යලික කෙනාපු දේහෝ මහා සංඝයා උදෙසා පූජා කරන්න අපිට අවස්ථාව ලැබුණොත් ඒක හොඳ පාරමිතාවක් සම්පූර්ණ වෙනවා. මොකද එදා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සුළුමව මහා ප්‍රජාපති ගෞතමිය එතුමියම සිවුරක් සකස් කරලා එතුමියම මහලා පඳු පොවලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි මේක හදන්නේ. මම මගේ කිරි මගේ ලේ කිරි කරලා පොපු දරුවටයි මම එහෙම ඉතින් අම්මාට හැංගෙන්නේ නැතිනේ. ඒ සිතුවිල්ලෙන් හැදුවේ. ඉතින් බුදුරජාණන්ට පූජා කරපු තථාගතයන් වහන්සේ වදාළ ගෝතමින් වහන්සේ ප්‍රසංගයට දෙන්න. හැබැයි ගෝතමින් වහන්සේ ඒකට කැමති වුණේ නැහැ. එහෙමයි. තුන් වතාවක් කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තක ඉඳලා කවනේ ස්වාමීනි මේ අම්මා වහන්සේ හදා වඩා ගත්ත අම්මා. එයාට අනුකම්පාවෙන් ওই චීවරය පිළිගන්න. කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයට තියෙන විශේෂ අනුකම්පාව නිසා තමයි මේක මම පිළිගන්නේ නැත්නම් සමූහයට පූජා කරන්නේ. මේ මහා සංඝයාට පුදෙන්නේ. තථාගතයන් වහන්සේ යන්නේ ගුණවන්තතාවයෙන් මහා ඉහළ උත්තමේ මහා සංඝයාට පූජා කරන්න කියලා ඒ කිව්වේ කියන සැබෑම කරුණාව නේ. එහෙමයි. එතනින් බුදුරජාණන් වහන්සේ ආනන්ද සම්මහන්සේ වදාළ ඉතින් ගෝතමින් වහන්සේට තියෙන වැඩි කරුණාව නිසා තමයි එක සමූහයකට පූජා කරන්න කියලා මම කියුවේ. සංඝයාට පූජා කරා මේ මට කළද පූජාවකුත් වෙනවා කියලා. වෙනවා කියලා. මේක සකස් කිරීම තුළදී බුද්ධ පූජාවත් සම්පූර්ණා. මේක දැන් සංඝයාට පූජා කිරීම තුළ ඊටත් වඩා මහා විපාකයක් ලැබෙනවා. ඉතින් මේක වගේදී අපි ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට යම් කිසි ස්වාමීන් වහන්සේ නමකට පැහැදිලා ඒ ස්වාමීන් වහන්සේට දාන ටිකක් සකස් කරගෙන එනකොට විහාරස්ථානයේ මහා සංඝයා වැඩ ඉන්නවා දැකලා අනේ මම මේක සියලු සංඝයාට පූජා කරනවා කියලා කෙනෙක් පූජා කරනවා නම් හොඳ පාරමිතාවක් බවට පත් වෙනවා. සහ අනෙකුත් පාරමී ධර්ම වුණත් පුරනකොට යෝනිසෝ මනසිකාර සිහිය හොඳට පිහිටුවාගෙන මේ ක්‍රියාකාරකම් තුළ තණ්හාම ඇති වෙනවද මානෙ ඇති වෙනවද දික්තිය ඇති වෙනවද කියලා නුවණින් බලන්න විමසන්න පුරුදු වෙන්න. කුසලයක් හොඳ ක්‍රියාවක් ඌ පමණින්ම සමහරට පාරමිතාවක් වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. අර කෙලෙස් ඉස්මතු වෙලා ආවොත්. අපි හඳුරන්නේ නිවන් දකින්න පාරමිතා පුරන්නම ඕනද? අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේ නිවන් දකින්න පාරමිතා සම්පූර්ණ වෙන්නම ඕන. එහෙම. දැන් ඒක පැහැදිලිවම අපිට අපෙන් මම එහෙම ඇහුවේ දැන් අපි දන්නවා සතර සතිපත්ත මේ සතිපට්ඨාන සූත්‍රය ගැන විග්‍රහ කරනකොට ඒදී සඳහන් වෙනවා මේ සතිපට්ඨානය ඊටාම උපරිම වශයෙන් කවුරු හරි කෙනෙක් බොහොම ගැඹුරින්ම භාවිත කළොත් වැඩුවොත් දවස් 7කින් උනත් මාර්ගඵල ලබා ගන්නට පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ මේ භවය තුල එතකොට මේ දැන් සතර සතිපට්ඨානය වඩන්නේ අපහන්නේ මේ භවයේ තුලනේ. එතකොට මේ භවයේ තුලේ සතිපට්ඨානය පුරුදු කිරීම තුල දවස් 7කින් හරි නිවන් දකින්න පුළුවන් ඒක මේ සාන්දෘෂ්ටික විපාකයක් ඇටියට සඳහන් කරනවා. එතකොට එහෙම පසුබිමක් තියදී අපහන්නේ මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය, අටා සංඛ්‍ය කල්ප ලක්ෂය, සෝලසා සංඛ්‍ය කල්ප ලක්ෂය, 20 අසංඛ්‍ය කල්ප ලක්ෂය ඔය ආදී ඔස්සේ ඔච්චර කාලයක් පාරමිතා පුරන්න ඕන කියන එක මොකද්ද? අදහස් කරලා තියෙන ප්‍රහන්න. සාමාන්‍යයෙන් ඒක මෙහෙමයි. ඒකට හොඳම පිළිතුරක් තියෙනවා දැන් කාශ්‍යප මහරහතන් වහන්සේ සංයුත්ත නිකායේ කාශ්‍යප සංයුත්තේ සඳහන් වෙනවා. එහෙමයි. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ හද්දාලි හද්දාල කියන සූත්‍රය. හද්දාලි සූත්‍රය. හද්දාලි සූත්‍රය. ඒ සූත්‍රයේදී සාමාන්‍යයෙන් ඒකට හොඳ පිළිතුරක් සඳහන් වෙනවා. මේ කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් ඉස්සරට වඩා මුල් කාලයට වඩා බුද්ධ ශාසනයේ මුල්ම අවධියට වඩා දැන් ශික්ෂාපද වැඩි. ශික්ෂාපද දැන් මුලින් ශික්ෂාපද කොහොම ස්වල්පයනි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ. එහෙමයි. 1 2 3 හම් පනවගෙන ආවිලා. දැන් මුල්ම කාලේ අවුරුදු 20ක් යනකම් සිල්පද වෙනවීමත් එහෙමයි. එතකොට ඉතින් ඊළඟට දැන් මේ කාශ්‍යප මහරහතන් වහන්සේ අහන දැන් දැන් වෙන්න දැන් ශික්ෂාපද සමූහය විශාල වශයෙන් ශික්ෂාපද පනවලා තියෙනවා. එහෙම. ඉතින් කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන්තර මතක් කරන ස්වාමීන් වහන්සේ දැන් ශික්ෂාපද වැඩි කියලා කියන්නේ විසුණු වහන්සේලාගේ හික්මීමක් වැඩි. එහෙම. ප්‍රතිපත්තියක් වැඩි. එහෙම. නමුත් භාගවත් බුදුරජාණන් වහන්සේ දැන් මුළු කාලයට වඩා දැන් මේ මාර්ගඵලලාභින් හරි අඩුයි නේද? හ්ම්. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් ස්වාමීන් වහන්සේ දැන් බලන්න මුලින්ම මුලින් ගත්තාම මාර්ගඵලලාභින පළවෙනි දේශනාවේදී මිනිස්සෙක් වශයෙන් කොණ්ණජ ස්වාමීන් වහන්සේ ප්‍රමණය සෝහන්ුනේ. නමුත් 18 කෝටියක් දෙවියන් ධර්මයන් මඟපල නිවන් අවබෝධ කරගත්තා. ඊළඟට හැම දේශනාවකදී මුල් වකවාන වලදී බොහෝ දෙනා දැන් අද අපි ගත්තොත් තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයෙන් මුල් කාලේ ස්වාමීන් වහන්සේ පුදුම දහස් ගණන් එක දිගට මාර්ගඵල ලබනවා. එහෙමයි. දැන් මේ ප්‍රශ්නෙන් තේරෙනවා මේ පහුවෙන්න පහුවෙන්න ටිකක් තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ මාර්ගඵලලාභෙන් ටිකක් අඩු වෙලා තියෙනවා. ඒකෙන් අපිට සාමාන්‍යයෙන් හිතාගන්න තියෙන දැන් ඒ අනුව බලනකොට දැන් කාලයත් එක්ක දැන් සෑහෙන කාලයක් මේ ධර්මයේ අතින් අතට ඇවිල්ලා තමයි අපිට ලැබෙන්න තියෙන මේ ධර්මය. ඒක ලෝක ස්වභාවයක් වෙන්නත් පුළුවන් නේද? මම දැන් සමහර වෙලාවට මේ බුදුහාමුදුරන්ට සමාන කරනවා නෙවෙයි හන්නේ. දැන් අපේ සමාජේ උනත් ලෝක පූජිත තත්ත්වෙ හිටපු බොහොම රටවල් සමහර වෙලාවට මහරහතන් වහන්සේලා සේ සලසපු හාමුදුරුවරු හිටිය වගවානුවක් තියෙනවා. අද වෙනකොට බොහෝ වෙලාවට මේ ස්වාමින් වහන්සේලාටම අනුක්‍රමයෙන් ශ්‍රාවක පිරිස දායක පිරිස අඩු වෙලා යන ස්වභාවයකුත් තියෙනවා. එහෙම ඇති ලෝක ධර්මයන්ගේ ඒක ස්වභාවය. එහෙමයි. නමුත් මෙතන සාමාන්‍යයෙන් ඒක ඇත්තට සම්බන්ධ කරන්න බෑ. එහෙමයි. ඇත්තටම තථාගතයන් වහන්සේ ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහපු මේ ප්‍රශ්නේ අපිට ගන්න තියෙන දේ තමයි අර පාරමී සම්පූර්ණ වෙච්ච අය මුලින් මුලින් මගඵල නිවන් අවබෝධ කළා. එහෙමයි. කොච්චර වුණත් අපි ගත්තොත් දැන් මෝරපු නැති බීජයක් තියෙනවා. ඒ බීජයට මොනතරම් ඒක පැල කරලා පොහොර වතුර දැම්මත් ඒ බීජය පැලවෙන්නේ නැහැ ඒ වගේ ස්වාමීන් දැන් අපි කොච්චර උත්සාහවන්ත වුණත් මේ පාරමී සම්පූර්ණ වෙලා නැත්නම් මගපල නිවන් අවබෝධ කරගන්න බෑ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. එහෙම කියලා දැන් අපිට අපිට පාරමී සම්පූර්ණ වෙලාද නැද්ද කියලා අපිට හොයන්න බෑනේ. එහෙමයි. මේ සමහරලාට බීජය හොඳට මෝරලා තියෙනවා. වතුර පොහොර දුන්නේ නැත්නම් ඒක අර බීජ වෙilla යනවා. එහෙමයි. ඒ නිසා අපිට දැන් මේ තියෙන ප්‍රතිපත්ති පුරණ එක භාවනා කරන එක අපි දිගටම කරන්න ඕන. හැබැයි අර කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රකාශනයෙන් තේරෙනවා අර පාරමී හොඳට පිරිච්ච අය මුලින් මඟඵල නිවන් අවබෝධ කරනවා. හැබැයි පාරමී ධර්මයන් සම්පූර්ණ නොවිත් අයට ඒ ජීවිතේ මඟඵල නිවන් අවබෝධ කරගන්න බෑ. එහෙනම් අපිට දැන් තව දෙයක් එතන දැන් තියෙනවා. ඒකට ඒකත් සම්මත දැන් පුබ්බ යෝගාවචරයකට තවත් සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා දැන් පෙර භාවනා කළා තිබුණා නම් එහෙම පෙර භාවනා කළා හොඳට තිබුණා නම් එයාට බුදුරජාණන් වහන්සේ නමක් සමෝ සම්මුඛයේ බණ පදයක් අහනකොටම විදර්ශනා වඩලා තිබ්බනම් එයාට මගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම. ඊළඟට ඒ ජීවිතේම ඒ මුල්ම කාලේ බැරි වුණත් මේ මරණ මංචකේ හැරේ එයාට මගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. දානාත්පින්ඩි සිතුමාට වගේ ඒතුමාන සෝතාපන්න වෙලා හිටියේ. නමුත් ඒ වගේ අවසාන කාලේ හැරේ මගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට සංක අපි මේ පෙර ජීවිතවල භාවනා කරලා තිබුණා නම් දැන් ඒ දෙකම බැරි වුණා නම් අංගුත්තර නිකාය පංචක නිපාතයේ සූත්‍රය සඳහන් වෙන්නේ. ඊළඟට කියනවා దేవතාවෙක් වෙලා දෙවියෙක් වෙලා දැන් අපිට මේ ධර්මයේ ගොඩාක් අතින් අතට ආවට දෙවියන්ට සාමනහද බුදුරජාණන් වහන්සේගෙන් සජීවීවම අහපු දෙවිවරු අදත් ඕනතරම් දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා. ඒ දෙවියන්ගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පසේ බුද්ධත්වයට හරි පත් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් සමුපේ වුණත් ඒක මේ භාවනාව වඩලා තියෙනවා පුබ්බ යෝගාවතර කියන්නේ ඒකයි. කලින් භාවනා භාවනා කරලා තියෙනවා නම්. එතකොට ඒ අනුව කල්පනා කරලා බලනකොට සම්මාස අපිට තේරෙනවා දැන් අපි මේ දැන් මෙතනදී කවුරුත් මේක වරදවා තේරුම් ගන්න හොඳනේ අපිට පාරමේ තියෙනවා හරි ඔක හරියට අර මේ ත්‍රි හේතුක සිත් හොයනවා වැඩක් වෙනව නැත්තම් අපි ත්‍රි හේත් දැන් ත්‍රි හේතුක කෙනෙකුට තමයි මගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් ධ්‍යානයක් ලබන්න පුළුවන් කියන ඒ ධර්මයේ යම්කිසි සඳහනක් තියෙනවා. එහෙම. අපි දන්නේ නැහැ අපේ ත්‍රි හේතුක භාවය. එහෙම. ඒවා හොයන්න අවශ්‍යත් නැහැ. ඊළඟට හේතුක භාවයටපත් වෙනවා කියන්නේ පාරමී ධර්ම සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක්. එතකොට දැන් අපිට දැන් අපේ පාරමී පිළිලද නැද්ද? ඒව අපිට බෑනේ හොයන්න ඉතින් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියේ නම් ඒක දැනගෙන මම කියන්න පුළුවන්. ඒ ඒ වගේ අවස්ථාවක් තිබුණා අපිට ඒක ලොකු ප්‍රයෝජන ඒ අවස්ථාවක් තියෙනවා. එහෙමයි. නමුත් සානක අපිට එහෙම අවස්ථාවක් නැති නිසා අපි මේ කරන කුසල ධර්ම. අපි භාවනා කරන දේවල්, ඊළඟට දම් පින්කම් කරන දේවල්, සිල් ආරක්ෂා කරන දේවල්, ඔය දසපාරමිතාවල තියෙන සියලුම කුසල් සමබරව ආ දැන් අපි භාවනා විතරයි කරන්නේ නැත්නම් අපි අපිට ඕන සාමාන්‍ය දේවල් වැඩක් නැහැ එහෙම නෙවෙයි සමබරව කෙලෙස් සහිත පුජ්‍යල මේ සෑම කුසලයක්ම කරමින් මේ ගමන ක්‍රමානුකූලව යන්න ඕන. එහෙනම් අපි හඳ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ආනන්ද හාමුදුරුව ගොඩාක් ධර්මය අහපු කෙනෙක් ඒක ශ්‍රුතිධාරී ඒ වගේම ධර්ම භාණ්ඩාගාරිකයි එතකොට බුදුහාමුදුරුව ජීවමාන වැඩ ඉන්න කාලේ ආනන්ද හාමුදුරන්ට අපි දන්නවා මේ රහත් භාවයටපත් වෙන්න බැරි වුණා එතකොට ඒ කියන්නේ ජීවමාන කාලයේදී පාරමිතා පිරුණේ නැද්ද පාරමිතා සම්පූර්ණ පිරිනිවන් පායවට පස්සේනේ ආනන්ද හාමුදුරුව රහත්තුනේ අපහන්නේ. එතන ස්වාමීන් වහන්සේ එතන මෙහෙම දෙයක් තියෙන්නේ. ඒක ධර්මතාවයක් තියෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මත මාර්ග රහතන් වහන්සේ නමක් වෙන්නේ නැහැ. එහෙම. සෝතාපන්න කෙනෙක් තමයි ඒකාන්තයෙන්ම සෑම බුදුරජාණන් වහන්සේ නමකින් උපස්ථායකයන් වහන්සේ. ඒකට හේතුව රහතන් වහන්සේ නමක් ඒකට නියම විදිහට උපස්ථාන කරන්න බෑ. අර මම ආයෙනෙන් ආදරෙන් කෙලස් ඔය ඉතින් ආදරේ කියන එක කෙලස් නිසා. එහෙම එහෙම. එතකොට අම්මා කෙනෙක් වගේ බලා ගන්න බෑ. මොකද රහතන් වහන්සේ දන්නා අනේ මේ පංච උපාදානස්කන්ධයන් මේකේ ඇති දෙයක් නෑ කියන එක තේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ ඒකාන්තයෙන්ම සෝතාපන්න කෙනෙක්ම තමයි. එහෙම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ජීවම පිරිනුවම් පානකම්ම ආනන්ද ස්වාමීන් වහන්සේට මගපල නිවන් අවබෝධ කරගන්න බැරි වුණේ. ඒ කියන්නේ අපේ ආනන්ද හාමුදුරුවෝ ලොකු කැපකිරීමක් කළා තියෙන කාරණා. කාල කැපකිරීමක්. ඒ කියන්නේ මේ මේ තනතුර ලබා ගැනීමේදී බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්ද්‍රියදි රහත් වෙන්න බෑ කියලා දැනදනත් ඒ தත්ත්වය ලබා ගත්තේ මේ උන්වහන්සේ කෙරෙහි තියෙන ලොකු කැපකිරීමක් එක්ක නේද? කැපකිරීමක් සහ පුදුමාකාර ශ්‍රද්ධාවක්. අනිත් එක සම්මත දැන් දැන් අපි ආනන්ද සම්බන්ධයෙන් කතාවට ටිකක් තව ඉදිරියට ගියොත් තථාගතයන් වහන්සේ පිරිනුවන් පාලා මාස 3ක් යනකම උන්වහන්සේට නිවන් දකින්න බැරි වුණා. එහෙමයි. දැන් දැන් අන්තිමට අර ප්‍රථම සංගායනාවට ස්වාමීන් වහන්සේලා 499ක් මහා කාශ්‍යප මහත්මයා තෝරගත්තා. එහෙමයි. එදා රාත්‍රී පුදුම විදියට ආනන්ද ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා පරියන්කෙන් භාවනා කරනවා. නමුත් නිවන් අවබෝධ කරගන්න බෑ. අන්තිමට ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවා දැන් මට චෝදනා කරන්න බෑ. මම මේකට සෑහෙන මහන්සි වුණා. නමුත් මට දැන් නිවන් අවබෝධ කරගන්න බෑ. හෙට මම නැතුව මේ සංගාහනාව කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි රහතන් වහන්සේලා මාව තෝරගත්තත් නැතත් මට ප්‍රශ්නයක් නැහැ. මම මේකට සෑහෙන මහන්සි වුණා කියලා උන්වහන්සේ ටිකක් විවේක ගන්න අර ඔළුව කොත්තේ තියන්න යනකොටම තමයි උන්වහන්සේ එහෙම පාදක පොළවෙන් උසලා ඇඳට ගන්න තියෙනවා. ඇඳට අරගන්න සතර තොරව. එහෙනම් නිකන් බෝට්ටුව ඔට්ටුවගේ අවස්ථාවක්. එතන ස්වාමීන් වහන්සේ එතන කියන්නේ එතන ලොකු තැනක් එතන. ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන සිහිපත් කරපෙන්න මම කියන්නේ. උන්වහන්සේ අර හිතේ තිබිච්ච බර පැත්තකින් තිබ්බ රහතන් වහන්සේලා මාව තෝරගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේකට කැප වුණා. එහෙම. අතන මම හිතන අර වීරය ඉන්ද්‍රිය අධික විදිහට ක්‍රියාත්මක වෙන නිසා සමාධිය වැඩුණේ නැහැ නේද? හරි මේක සමබර භාවයට පත් වෙලා තිබුණේ. ඉන්ද්‍රිය සමතාවය ඇති වුණේ නැහැ. ඇති වුණේ නැහැ. ඒ මොහොතේ මුද්දහන්සේ සෞකලසුන්නස මහරහත් භාවයට පත් වුණා. ඒතු ආනන්ද ස්වාමීන් වහන්සේගේ ද මහා ශ්‍රාවකෙක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මහා ශ්‍රාවකෙක් කියන්නේ උපරිම වශයෙන් හොඳට පාරමිතින් පිළිලා තියෙනවා. එහෙමයි. අපේ අහන්නේ එතකොට දැන් පාරමිතා පුරනවා කියලා කියන්නේ කෙලෙස් අඩු කර ගැනීමක් කියන එක දැන් පැහැදිලිනේ අපේ අහන්නේ. එතකොට දැන් පාරමී සම්පූර්ණ වෙලා තියෙනවා කියලා කියන්නේ අර අල්ප රජස්ක භාවයටපත් වෙලා තියෙනවා. ඒතර අපි හාමුදුරු කියපු විදිහට අර මුල් කාලේ බුදුරජාණන් වහන්සේගේ මුල් කාලේ රහතන් වහන්සේලා ගේ හිත් අල්ප රජස කියන්නේ කෙලෙස් අඩු මට්ටමේ තිබුණා. ඒ කෙලෙස් අඩු මට්ටමේ තිබුණා කියලා කියන්නේ පාරමී ධර්ම වැඩිලා තිබුණා කියන එකයි. ඒ නිසා තමයි උන්වහන්සේලාට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඔව්. දැන් සම්මත දැන් මේ පාරමී ශක්තියේ ස්වභාවය පිළිබඳ තවත් සම්මත අහු ප්‍රශ්නය තමයි හොඳ දෙයක් මතක් වුණා. එහෙමයි. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් මේ මහබද්ද කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී. ඉතින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ පාරමී හිතට වැඩිලා තියෙනවා. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේට මාර්යා මාත් එක්ක සටන් කරන්න සිද්ධ වුණානේ. එහෙම. නමුත් මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ චරිතා ප්‍රධාන අනාගත වංශ දේශනාවේ සඳහන් වෙනවා මාරය ඈත ඉඳලා නිකන් ඔළුව පොඩ්ඩක් උස්සලා බලනවා විතරයි. මොකද මාරයාට කිට්ටු වෙන්නවත් බෑ. ඒ තරම් පාරමී ශක්තිය වැඩි. එහෙම. මොකද සලසාසංකේ කල්පලක්ෂයක් උන්වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. එහෙම. එතකොට සම්හක් දැන් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ සතර පද ගාථාවක් කියන්න කලින් දැන් බලන්න සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් අර ශ්‍රාවකයෙක්ගේ අස්සජි මහරහතන් වහන්සේගේ ගාතාවක පද හතරනේ පද දෙකක් අහනකොටම සෝතාපන්න වුණා. එහෙම. ඒකට හේතුව සාමාන්‍යයෙන් පාරමී ශක්තිය වැඩි අර අවශ්‍ය කරන්නේ අර සද්ධර්ම ශ්‍රවණය කියන ඒ උතුම් ඒ චුට්ට යාන්තමට ලැබෙනකොට උන්වහන්සේලාට ශක්තිය තියෙන එක තේරුම් ගන්න. එහෙමයි. ඒ කියන්නේ අපි හන්නේ පාරමී පුරන්න තියෙන කාලය අඩු වෙන්න අඩු වෙන්න කෙලෙස් මර්ධනය කරන්න තියෙන උත්සාහය වැඩි කිය. වැඩි ඉතින් ඒ බුදුරජාන්සේ දැන් ඒ තරම් විශාල කාලේ උන්වහන්සේගේ අඩුවේ නමුත් උන්වහන්සේ සාරාංශකයේ කල්ප ලක්ෂයක් වුණාට මේ බොහෝ කල් වෙහෙසෙන්න වුණා බුද්ධත්වයේ ලබා ගන්න. ලබා ගන්න. එහෙමයි. එතකොට දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ සෝලසාසං කියලා. සෝලසාසං කියලා. එතකොට ඒ ඒ කාල සීමාවේ පාරමී ධර්ම පිරෙන නිසා අර නිර්වාණ මාර්ගයේ තියෙන උත්සාහය ඒ කියන්නේ නිවන් දකි බුද්ධත්වයට පත් වෙන්න තියෙන මේ වෙහෙස අඩු වෙනවා. සම්මාට ඇත්ත වශයෙන්ම එතන වැඩිලා තියෙන ಗುಣ ධර්ම හැම අන්තකින්ම වැඩි. වැඩි කියන්නේ කාලයත් එක්ක බලනකොට දැන් කල්පලක්ෂයයි අසංකේ හතරක් අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ අසංකේය කියන්නේ අසංකේය 16යි කල්පලක්ෂයයි. එහෙමයි. විතරම තේරෙන සෑහෙන කාලයක් උන්වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තියෙනවා. එහෙමයි. එතකොට දැන් දැන් ඇත්තටම මේ උන්වහන්සේගේ මහා විනිෂ්ක්‍රමණය ඊළඟට දුෂ්කර ක්‍රියා ඒ ආදී දේවල් බලනකොට ඒවා බොහොම අල්ප අවස්ථාවක්. එහෙම. දැන් මෛත්‍රී බෝසතරණ වහන්සේ තමන්ගේ රජ වාසලත් එක්කමයි ඇවිල්ලා අමිනිස්ක්‍රමණය අමිනිස්ක්‍රමණය කරන්නේ. ඒ වගේ මේ මේ චරිතාපදාන හොඳට බලනකොට තේරෙනවා අර පාරමී පිරිච්ච කාලය උන්වහන්සේගේ වැඩි. එහෙම. අපේ බුදුරජාණන් වහන්සේ දැන් ඔය තරණි සිද්ධාර්ථ කතාවේ තියෙන ස්වාමීන් වහන්සේ අපේ ගෞතම බෝසතරණන් වහන්සේත් මෛත්‍රී බෝසතරණන් වහන්සේ එකට පාරමී පිරුවේ. එහෙම. අර කොටි දෙනක්ගේ ආහාරයක් බවට පත් වුණානේ මේ ප්‍රතිදින පැටව දාලා ආහාර සොයන අවස්ථාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර සොයාගෙන ඉන්නේ. සොයාගෙන ගියා. අපේ බුදුරජාණන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා දැන් මේ ආහාර සොයාගෙන එනකොට අනිවාර්යෙන් මේ කොටි දෙක පිටට නැරෙනවා. මේ කණ්ඩ උනක් පුළුවන්. පැටව උනක් කණ්ඩ පුළුවන්. තමන්ගේම පරමර්ථ පාරමිතාවක් සම්පූර්ණ කළා. මගේ මේ ශරීරේ ආහාරයක් වේවා කියලා ඒ සතුන්ට පූජා කළා. එහෙම. එතනින් තමයි ඉස්සර උනේ. එතනින් තමයි ඉස්සර උනේ. ඒකෝට බලන්න එතන අර මේ එතකොට දැන් නැත්තම් ධර්මතාවයේ තිබුණේ මෛත්‍රී බෝසතරන් වහන්සේ තමයි ඒ වෙනකොටත් පාරමී ශක්තිය වැඩියෙන් සම්පූර්ණ කළා තිබුණේ. එහෙමයි. නමුත් අර ඒ සියල්ලම අපේ මේ ගෞතම බෝසතරන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව වැඩි ඒ නිසා උන්වහන්සේ ශීඝ්‍රයෙන් ඉස්සරහට ආවා. ඒ කියන්නේ ප්‍රඥා පාරමිතාව වැඩි නිසා අර අවශ්‍ය තැනදී දාන પરමත පාරමිතාව පුරන්න දැන් වෙලාව ආව කියලා වැටහුණා. ඒක ඒ පරිත්‍යාගය කළා. ප්‍රඥා පාරමිතාව අපි ගත්තොත් හැම බෝසතාණන් වහන්සේ නමක්ගෙම සමෝ වැඩෙනවා. සම්සන්තන් ප්‍රඥා අධිකයි. එහෙම. ඒ පාරමිතා සියල්ල සම්පූර්ණ කිරීමේදී ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව අධිකව තමයි පාරමිතා ධර්ම සම්පූර්ණ කළේ. මේ සමාවෙන්ට උඩ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවද දැන් ඒ ඒ බුදුරජාණන් වහන්සේලා අතරින් බැලුවොත් නිකන් සුපිරි නිකන් ඉහළ තත්ත්වයේ තියන්න පුළුවන් ප්‍රඥාධික බුදුහාම බෝසතාණන් වහන්සේද ශ්‍රද්ධාදී බුද්ධත්වයට ගත්තොත් හැම බුදුරජාණන් වහන්සේලම සමානහන්සේ එහෙම අපිට එහෙම කාල සීමාවත් එක්ක බැලුවොත් කාල සීමාවත් එක්ක අපිට බැලු බැලමට පුත්ත්ජන කෙනෙකුට වෙන විදිහක් තියෙනවා නමුත් බුද්ධ කෘත්‍යයේ බුද්ධ කෘත්‍යයේ සාමනාත් කිසිම වෙනසක් නැහැ එහෙමයි දැන් අපේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන් සසරින් එතර කළා වගේම තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සත්‍යයන් සසරින් එතර කරන්නේ. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මට්ටමින් අපිටත් එක්ක බලනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් වෙහෙසෙන්නේ නැහැ. අපේ අනේ දැන් මෙහෙම එකක් තියෙනවනේ. දැන් අපේ බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහනේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් ඉන්න දැන් ඔයාලගේ පාරමිතා පිළිදෙල මදි. එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් ඉඳලා ඉවරලා ඒ හාමුදුරන්ගෙම බණහල් නිවන් දකින්න කියලා. බුදුහාඳුරෝ හැමතිස්සෙම දේශනා කරන්නේ චරේයාදිත්ත සීසෝ හිස ගිනිගත් එක්කගේ ඒ ගින්න නිවා ගන්න අප්‍රමාදී වෙනවා වගේ අප්‍රමාදී වෙන්න කියලා. එතකොට අපි හන්නේ මේ දිගින් දිගට සසර ඉපදිපිදි මෙරි මෙරි පාරමිතා පුරන්නේ කියලා ගමන් කරන එකද යෝග්‍ය ඉක්මනින් ඉක්මනින් පාරමිතා පුරාගෙන සසර කෙටි කරගන්න එකද? සාමනාත පැහැදිලිවම ඉක්මනින් ඉක්මනින් පාරමිතා සපුරාගෙන තථාගතයන් වහන්සේ මේ අර සාමනාත මතක් කරපු විදිහට එක මොහොතක්වත් මේ සතර වර්ණනා කරන්නේ නැහැ. එහෙමයි. ඒ අමු සම්හාන්ත කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නිකම් බලාගෙන ඉන්න කියලා කවදාවත් කොතනවත් එහෙම දේශනාවක් කළා නැහැ. එහෙමයි. ඉතින් ඒ අනුව මේ අපිට එහෙම හිතන්නත් බෑ. ඉතින් අපිට කළ යුතු එකම දේ තමයි ලැබෙන හැම අවස්ථාවකම මේ බුද්ධ ශාසනයෙන් උත්පරිම ඵල නෙලා ගන්න. එහෙමයි. ඊළඟට අර ස්වාමීන් වහන්සේ අර මතක් කරපිය කියන තත්ත්වයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන මේ දැන් ස්වාමීන් වහන්සේ වගේ සුපිරි මට්ටමකින්. ඒකට ඇත්තම දැන් අපි අර බැලු බැලමට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ අවුරුදු 6කට වතාවක් බණ කියන්නේ. එහෙම. අනිත් කාලේ උන්වහන්සේලා තනිකර නිවන් සැපේ වින්දනය කරනවා නිරෝධ සමාපත්තියට සම්බන්ධදලා. අපේ බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි. දවසට පැයයි විනාඩි 20යි බුදුරජාණන් වහන්සේ සැතපීලා තියෙන්නේ. එහෙම. ඉතින් අනිත් හැම වෙලේම උන්වහන්සේ වැඩ කරා මොකද? උන්වහන්සේගේ කාලය අඩුයි. මේ ආයුෂ අඩුයි. ඒ වගේම උන්වහන්සේට වෙහෙසෙන්න සිද්ධ වුණා. නමුත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ. හැබැයි බුද්ධ කෘත්‍ය එකයි. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් ලෞතර බුද්ධත්වයටපත් වෙන්නේ ඕනම කෙනෙක් Taman වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන දුකෙන් පෙළෙන අනිත් අයවත් සසර දුකෙන් නිදහස් කරන්නනේ. එතකොට වැඩි ප්‍රමාණයක් ශ්‍රාවක පිරිසේම නැත්නම් දුකෙන් පෙළෙන සත්වයා දුකෙන් නිදහස් කරන්න ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ කෙනෙකුටද හැකියාව තියෙන්නේ ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ කෙනෙකුටද මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ නිවන් දකින පිරිස එහෙම සංසන්දනාත්මකව හඳුනන්න පුළුවන් එහෙම සඳහනක් නැහැ හැබැයි සඳහනක් තියෙනවා සියලුම බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ කෘත්‍ය එකයි සම්හා එහෙම ඒ බුද්ධ කෘත්‍ය කියන එකෙන් අදහස් කළේ බුද්ධ කෘත්‍ය කියන එක අදහස් කරේ සම්හා දැන් මේ මඟඵල නිවන් අවබෝධ කරන ප්‍රමාණය. එහෙමයි. සම්මත ඒකේ වෙනසක් සඳහන් වෙලා නැහැ කොතනවත්. එහෙමයි. එතකොට දැන් ඒ කියන්නේ අනුශාසනාව එකයි. අනුශාසනාව එකයි. ඒ වගේම මඟඵල නිවන් ලබන සංඛ්‍යාවත් එහෙම අර බුදුරජාණන්තුගේ වැඩි මේ බුදුරජාණන්තුගේ අඩුයි. එහෙම කොතනවත් ಗುಣ මහාන්තතාවයක්වත් කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේලා අර බුදුරජාණන් වහන්සේ දැන් දීපංකර බුදුරජාණන්සේ ගෞතම බුදුරජාණන්සේට වඩා උසස්. එහෙම මොනම සඳහනක් කරන්නේ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ පාරමී ධර්මයන් සමතිස්සක් කියන්නේ 30 ආකාරයකට ඒකාන්තයෙන් පුරලා තියෙනවා. හැබැයි පුරණ කාල සීමාව වශයෙන් වෙනස්. කාල සීමාව වශයෙන් වෙනස්. ඒක අනිවාර්ය වෙනස් වෙනවා. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේලාගේ සරුවඥන් වහන්සේලාගේ එහෙම බෙදීමක් ගැන කිසිම සඳහනක් සරුවඥතා ඥානය දැන් බුදුරජාණන් වහන්සේලා අසමයි කියනවා සමාන වෙනවා නම් අසම වූ තවත් බුදු කෙනෙකුට විතරයි සම වෙන්නේ සමාන වෙන්නේ සමාන වෙන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලගේ බුද්ධ ඥාන බුද්ධ ගුණ ඒ සියල්ල එක හා සමාන වහන්සේලගේ කැපවීමත් ඒ වගේ අර දීර්ඝ කාලයක් ජීවත්ව වැඩ සිටින නිසා දීර්ඝ කාලයක් නිරෝධ සමාපත්තියට සමවදිනවා ඉතින් ඒක ඒකට සාපේක්ෂව බැලුවොත් අපේ බුදුරජාණන් වහන්සේ කෙටි කාලය තුල ඒ නිරෝධ සම්පූර්ණ කළා. සම්පූර්ණ කළා. එහෙම අපි හඳුරන්නේ දැන් මේ පාරමිතා පිරීම සම්බන්ධයෙන් අපි දන්නවා තුන්තරා බෝධිගත බුද්ධ පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියලා. ඒ කියන්නේ අරහන්ත බෝධියෙන් නිවන් දකින්න කියන්නේ රහත් වෙලා නිවන් දකින්නවා. එතකොට පසේ බුදු වෙලා නිවන් දකින්නවා. සම්මා සම්බුදු වෙලා නිවන් දකින්නවා. එතකොට අපි හන්නේ මේ ඒ තත්ත්ව තුනටපත් වෙලා නිවන් දැකීම සඳහා කොච්චර කාලයක් පෙරම් පුරන්න ඕනද අපි හඳුරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේ නම් සාරාංශකේ කල්පලක්ෂයක්. කියන්නේ කල්පලක්ෂයක් කියන්නේ දැන් මහා කල්පයක්. මේ මහා කල්පය ගැන සඳහන් වෙනවනේ ස්වාමීන් වහන්සේ යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් යට ලොකු පෙට්ටියක් හදලා ඒකට අබ පුරවලා අවුරුදු 100කට වතාවක් එකා බෑටයක් එළියට ගත්තොත් යොදුනක් කියලා කියන්නේ සතුන් 16ක් එහෙම. එතකොට සංස අවුරුදු 100කට වතාවක් එකා බෑටයක් ගන්නවා. එහෙම. ඉතින් කවදා හරි අබෑට ටික ඉවර වෙන්න පුළුවන් කියලා මහා කල්ප ඉවර වෙන්නේ නැහැ. ඒක ඒතර උඩ හිතා ගන්න පුළුවන්. ඒ වගේ එක කල්පයක අසංකේය හතරක්. එහෙම. අසංකේය කියලා සාමාන්‍යයෙන් මේ අපි සඳහන් කරන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම ඉලක්කම. එහෙම. ඉලක්කමක් වගේ ලොකුම ගාන. ගාන. ඒතර දැන් අපි ගත්තාම අසංකේය කියන වචනේම තියෙන සංඛ්‍යාවක් නැහැ කියන එක. සාමාන්‍ය වතුවාවල එහෙම සඳහන් වෙන්නේ 1.140ක් කියලා ඉලක්කම. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ වගේව හතරක්. එහෙම. එතකොට ඒ කාලයේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාදීක අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමී පුරලා තියෙනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් විරියාධික බුදුරජාණන් වහන්සේලා අතාසංකේ කල්පලක්ෂයක්. එහෙම. කියන්නේ අර විදිහම කල්පලක්ෂ එකයි අසංකේ 8යි. ඊළඟට අපේ මතුබුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විරියාධිකයි. උන්වහන්සේ ශ්‍රද්ධාධික. ශ්‍රද්ධාධික ශ්‍රද්ධාධිකයි. එහෙම. ශ්‍රද්ධාධික. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අර විදිහට මහා කල්පයයි ඊළඟට අසංකේ 16යි. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේලා පාරෙන් පුරන කාලේ. එහෙමයි. අපි යන්නේ දැන් මේ කිව්වේ නියත විවරණ ගත්ත මොහොතේ සිට පාරම පුරනලානේ. නියත විවරණ ගත්තට පස්සේ ඉත ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කතා කරන්න ගියොත් ඒක මහා අති දීර්ඝ කාලයක්. එහෙමයි. දැන් අර පාරමී පුරනකොට අපේ හන්දට ඉස්සෙල්ලම තියෙනවානේ මේ බෝධි චිත්ත රෝපණය කරනවා කියලා මම කවදා හරි දවසක බුදු වෙනවා කියලා ඉතින් ඉස්සෙල්ලම ඇති වෙන අදහස. ඊට පස්සේ මනෝ ප්‍රනිදාන වාග් ප්‍රනිදාන වශයෙන් එහෙම අනියත විවරණ ගත කාලයකුත් තියෙනවා නේද අපේ අනිවාර්යයෙන්ම ඒක සම්බන්ධ එක එක බුදුරජාණන් එක එක කාලවල තියෙනවා තියෙනවා එහෙම ඉස්සලා හිතනවා ඊළඟ කටින් කියනවා එහෙම මේ විදිහට හිතලා හිතලා ඉතින් ඒක ඒවා කල්ප ගණන් මලට ඒ ඒ අපිට මේක විවරණ ගත්තොත් එතන ඉඳලා තමයි මම මේ එහෙම අපි හන්නේ අර මම හිතන්නේ මට මම හරිද දන්නේ නැහැ අර අනියත විවරණ ගත්ත කාලය ඒ කියන්නේ හැම බුදුරජාණන් වහන්සේ නමකටම සම කාලයක් තියෙන කියන්නේ මනෝප්‍රනිධාන වශයෙන් අසංඛ්‍ය 7කුයි කල්පලක්ෂයක් වාක් ප්‍රනිධාන වශයෙන් අසංඛ්‍ය 9කුයි කල්පලක්ෂය. ඒතර එතන 16ක් වෙනවා අපේ හඳුරන්නේ. ඒ 16 අසංඛ්‍ය. එතකොට අපේ බුදුහාමුදුරුව විවරණ නියත විවරණ ගත්තට පස්සේ සාරාංශ කල්පලක්ෂයත් එක්ක විශේෂ සංඛ්‍ය කල්පලක්ෂයක් වෙනවා. එතකොට අර 16 හැම බුදුරජාණන් වහන්සේ නමකටම එක සමාන. يعني වාප් වශයෙන් සහ මනෝප්ප. එහෙමයි එහෙමයි. වෙනස් වෙන්නේ අර නියත විවරණ ගත්ත කාලේ තමයි. එහෙමයි. එතකොට සම්මාන්ත දැන් ওই විදිහට විශාල කාලයක් අපි සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි කාලයක් උන්වහන්සේලා පාරමී ධර්මයන් සම්පූර්ණ කරනවා. එහෙමයි. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගත්තාම සම්හත් උන්වහන්සේ ආ කල්ප ලක්ෂයකුත් අසංකේ දෙකක්. දෙකක්. ත්‍යාසංගේ කල්පලක්ෂයක්. එහෙම. උන්වහන්සේලා පාරමිය පුරනවා. එහෙම. ඊළඟට මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් ගත්තොත් අපි සරියුත් මුගලන් ආනන්ද කාශ්‍යප වගේ මේ මහා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒකාසංකේ කල්පලක්ෂය පාරමී ධර්මයන් සම්පූර්ණ කරනවා. අසංකේකකුයි කල්පලක්ෂය. අසංකේකකුයි කල්පලක්ෂය. ඊළඟට සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වගේම බුද්ධ මාතාව වෙන්නත් ඒ විදිහට වෙන්නේ අයත් ස්වාමීන් වහන්සේ ඒකා සංකල්ප ලක්ෂයක් පෙරම් දන් කරන්නට ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි ගත්තාම මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් අසංකේයක් නෑ වුණාම කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ වෙන්නට ඕන. එහෙමයි. ඉතින් මේ විදිහට ස්වාමීන් වහන්සේ අති දීර්ඝ කාලයක් පාරමී ධර්මයන් පුරන්නට ඕන. දැන් අද කවුරු හරි කියන පාරමී පුරන්න අවශ්‍ය නෑ කියලා. එන්නේ ධර්මයේම සඳහන් වෙනවා මෙන්න මේ මේ කාලවල ලෞතර බුද්ධ රාජ්‍යයට මෙච්චර ප්‍රමාණයක් අපේ බුද්ධත්වයට මෙච්චර ප්‍රමාණයක් මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් මෙච්චර ප්‍රමාණයක් ශ්‍රාවකයන් වහන්සේ නමක් මෙච්චර ප්‍රමාණයක් කියලා පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න ඕන කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපේ හන්දර දැන් මෙතන වචනයක් පදන් විතර මම ප්‍රකාශ කරන මේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕන කියලා. ඒතර කොහොම සම්පූර්ණ කරන්නේ? දැන් අපි අහලා තියෙන සමත්‍රිංශක් පාරමිතාවක් කියලා. මොකක්ද අපි හන්නේ ඒක? සමත්‍රිංශක් කියලා කියන සංස දැන් අපි ලෞතර බුද්ධ රාජ්‍යය ප්‍රාර්ථනා කරනවා නම් දස පාරමිතාවට මේක සාධාරණයි. එහෙම. අපි දානේ ගත්තොත් සම්මානේ දැන් ආමිෂ දානේ එහෙම දහ පාරමිතාවක්. එහෙම. ඊළඟට ශරීර අංගයක් දීම සම්මානස උපපාරමිතාවක්. එහෙම. ඒ කියන්නේ ශරීරයම ශරීරාංග කිව්වේ මේ ඇස් වකුගඩු එහෙම ලේ ලේ ආදී දේවල් ශරීරාංග. ඊළඟට ස්වාමීන් වහන්සේ මුළු ජීවිතේම පරමත්ත මුළු ජීවිතේම පරිත්‍යාග කිරීම පරමත්ත පාරමිතාව. ඕක තමයි සීලයටත් සාධාරණයි. දැන් සීල ආරක්ෂා කරනවා. ඊළඟට සීලය වෙනුවෙන් තමන්ගේ ශරීරාංගයක් උනත් දෙන්න සූදානම්. එහෙමයි. ඒ කියන්නේ ශරීරාංගයක් පීඩාවටපත් උනත් සීල ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා. තමන්ගේ ජීවිතේ කැප කළා උනත් ඒ පරමාර්ථ ජීවිතේ පූජා කළා උනත් ජීවි පරදුවට තබා. තබා මේ ජීවිතේ දෙවෙනි කොට එහෙමයි. සීලේ පළවෙනි ස්ථානයේ තබාගෙන සීල ආරක්ෂා කරනවා. එහෙමයි. ඉතින් ඒ විදිහට තමයි එතකොට ඔය විදිහට පාරමිතා 10ටම දාන උපපාරමී පරමත්ත පාරමී වශයෙන් ඒ කොටස් තුනකට බෙදෙනවා. ඒක සමතිස්සක් පාරමී කියලා කියන්නේ ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙන උත්මේ ඒක තුන් ආකාරයකට ඒකාන්තයෙන් පුරන්නට ඕන. ඉස්සෙල්ලම පුරන්න ඕන මොකක්ද අපහන? දාන පාරමිතාවද, දාන උපපාරමිතාවද, පරමත්ත පාරමිතාවද. සානක ඉතින් අපි ආරම්භයේ ඉඳලා යන්න එනවා. ආරම්භයේ මුලින්ම දාන පාරමිතාව ඇත්තටම මේ සාමාන්‍ය පාරමේ පුරන උත්තරයන් වහන්සේලාගේ මූලිකම පුරන්න පටන් ගන්නෙත් සාමාන්‍ය දාන පාරමිතාව. එහෙමයි. අපහන්න දැන් මේ උපපාරමිතාව යටතටමද මේ අමුදරුවන් දන් දීම වගේ දෙයක් අයිති. අමුදරුවන් දන් දීම සාමාන්‍යත් උපපාරමිතාවට ඒක දාන පාරමිතාවක් හැටියට තමයි තේරෙන්නේ. මොකද ශරීරයට බද්ධ වෙලා නෑනේ. එහෙමයි. ඒ නිසා ඒක දාන පාරමිතාවේ උග්‍රම අවස්ථාවක්. ඒක පරමත්ත පාරමිතාවකට ගන්නේ නැහැ. එහෙම ඒ මේ දාන පාරමිතාව ඉක්මවා යන දෙයක් නිකන් උපපාරමිතා ගණයට වැටෙන එකක් වගේ ගන්න පුළුවන් අපිට. ඔව් එහෙම දැන්. මොකද දැන් මේ ශරීර බද්ධ වූ සෙනෙහසක් මේ. ඔව් එහෙම ගන්න පුළුවන්. දැන් අපේ බෝසතාණන් වහන්සේත් ස්තන්තර ආත්මය වෙනකම්ම හිටියනේ අපි හඳුනන්නේ. ඔව් අමතර ගන්න දෙන්න. ස්වාමීන් වහන්සේ ඉතින් එතනදී එහෙම සෙනෙහස මට්ටමින් ගත්තොත් අටමදුර දක්වාම කැවි ගිය දෙයක් තමයි දරු සෙනෙහස කියන්නේ. ඒ අනුව බලනකොට අපිට ඒක හිතන්න පුළුවන්. නමුත් සඳහන් වෙන්නේ නම් ඒක දාන පාරමිතා උග්‍රම අවස්ථාවක්. එහෙම. එහෙම. ඊළඟට සම්හාද දැන් පසේ බුද්ධ රාජ්‍යයට පාරමිතාවන් 20ක් පිරෙන්න ඕන. දස පාරමිතාත් එක්ක උපපාරමිතා 10කුත් පිරෙන්න ඕන. එහෙම. ඊළඟට මහ බෝධි මේ ශා วก බෝධිට සම්බන්ධ මේ දාන පාරමිතා ආදී වශයෙන් මේ පාරමිතා 10 සම්පූර්ණ වුණු ඇති. ඒ කියන්නේ අර ජීවිත පරිත්‍යාගයෙන්ම කළ යුතු වන්නේ නැහැ කියන එකද එකකින් අද ජීවිත පරිත්‍යාගයෙන්ම කළ යුතු වන්නේ නැහැ. මොකද ලෝතුරා බුද්ධ රාජ්‍යය කියන්නේ සාමාන්‍යයෙන් සුළුපටු දෙයක් නෙවෙයි. ඉතින් ඒ සඳහා පුදුමා පුදුම විදිහට මේ මේ නෙක්ඛම්මයාත් නෙක්ඛම් අධ්‍යාසයේ ඊළඟට නිස්සරණ අධ්‍යාසයේ අලෝභ ආදී සත්‍යාස මේ සියල්ලම සංහස ලෝතුරා බුද්ධරාජයට තියෙන්න ඕන. අපේ හන්දරේ හොඳ තැනකට ආවා මේ කාල වේලාවත් අවසන් නිසා අපි කෙටියෙන් සඳහන් කළා අපි හන්න මේ දැන් මේ මේ කාල මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන අය බුදුබව පතනවා කියන අය හරියම සුලභව අහන්න දකින්න ලැබෙනවා. ඒ හැමෝටම බුදුබව ලැබෙයිද අපි හඳුනන්නේ. ස්වාමීන් මෙහෙමයි. ඉතින් ලෝතුරා බුද්ධරාජ්‍ය පතනවා කියලා කියන්නේ ඒක පුදුම කැපකිරීමක්. ඒ වගේම පුදුම විදිහේ කරුණාවකින් කරන දෙයක්. හැබැයි ලෞතුරා බුද්ධ රාජ්‍ය ළඟා කරගන්න සම්මත හැම දිනාටම අවස්ථාව නැහැ. ඒ ශක්තිය තියෙන්නේ දැන් නියත විරණ ගන්න කෙනෙක්ගෙන් අපි ගත්තොත් අර මිනිස්සෙක් වෙන්න ඕන. එහෙම. අපි දැන් ගොඩාක් අය බුදු පැතුවට මිනිස්සෙක් වෙන්න ඕන. දෙවියෙක් ගහක් බුදු බව පතන්නේ නැහැනේ. බුදු බව ලබන්නේ නැහැනේ. එහෙම. ඒ අනුව මිනිස්සෙක් වෙන්න ඕන. ඊළඟට ඒකෙම පුරුෂයෙක් වෙන්න ඕන. එහෙම. මනුස්සත්තන් ලිංග සම්පත්තියෙන් ඊළඟට සමනාස හේතු සත්‍තාර දස්සන හේතු කියලා කියන්නේ ඒ බුදු බව පතන වෙලාවේ නියති කරන ගන්න වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නෑ විශේෂයෙන්ම හේතු කියලා කියනසන්නත් මේ ඒ මොහොතේම සතරපද ගාතාවක් අහනකොට නිවන් දකින්න පින තියෙන්න ඕන. හිත දිනු වෙලා තියෙන්න ඕන. හිත දිනු වෙලා තියෙන්න. يعني රහත් වෙන්න තරම් හිත මානසිකත්වයේ හැදිලා තියෙනවා. ඒ කියන්නේ රහත් වෙන්න මේ මොහොතේ හිත හිත එදුවත් රහත් වෙන්න පුළුවන්. පුළුවන්. සත්තාර දස්සනම් බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්න ඕන. එහෙම. හේතු සත්තාර දස්සනම්. ඊළඟට සාමනාංශ පබ්බද්දා. පැවිද්දෙක් වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ තාපස පැවිද්දෙක් වශයෙන් හරි මේ මොහොතේ ඉන්න ඕන. එහෙම. ඊළඟට නියත විවරණ ගන්නකොට තියෙන සුදුසුකම් අපි මතක් කරගන්න. එහෙම. ඊළඟට සාමනාංශ ගුණ සම්පත්තියෙන් කියලා කියන්නේ ධානලාභී කෙනෙක් වෙන්නත් ඕන. එහෙමයි. ඊළඟට අධිකාරී කියලා කියන්නේ ඒ වෙලාවේ ඕනම දෙයක් පූජා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අර අපේ සුමේද තාපස්තුමා තමන්ගේ ජීවිතේ පූජා කරනවා. මඩගොඩේ දිගා උනේ රහතන් වහන්සේලා 500ම කියලා මරුණක් තමයි නැහැ කියන ජීවිත බලක්ෂයක්. එහෙමයි. 4 ලක්ෂයක් මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාට තමන්ගේ ජීවිතේ පූජා කරා. එහෙමයි. ඊළඟට සංඡන්දතා. ඡන්දතා කියලා කියන්නේ අන්තිම එක. ඒක තමයි සංඥා ඒ වෙලාවේ ධර්මයේ සඳහන් වෙනවා තාරාසංකේ කල්ප ලක්ෂයක් අවීචි මහා නරකයේ ඉන්න වුණොත් ඒ ඊට පස්සේ එයා ඒ තාරාසං කල්ප ලක්ෂයෙන් පස්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ලැබෙනවා කියලා එහෙම සඳහනක් එහෙම මොකක් හරි පැනවීමක් වෙනවනේ ඒකට උනත් සූදානම්. එහෙම. බුද්ධත්වයේ වෙන්නේ. ඒකට ඒ තරම් කැමැත්තක් තියෙන්න ඕන. එතකොට එහෙම නැතුව ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙට අපි ගත්තාම අද ලෝතුරා බුද්ධ රාජ්‍යය ප්‍රාර්ථනා කරන සියලු දෙනාම සම්මත මගදී ඉති වැටෙනවා මොකද මේ නෙක්ඛම් අධ්‍යාසයේ උඩරිම තියෙන්න ඕන. එහෙමයි. ඊළඟට සම්මත අලෝභ අධ්‍යාසයේ, අදේස අධ්‍යාසයේ, අමෝහ අධ්‍යාසයේ, ඊළඟ නිස්සරණ අධ්‍යාසයේ මේවා සම්හත හුද්දටම ශක්තිමත්ව තියෙන කෙනෙකුට තමයි ඒ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙන්න පුළුවන්. එහෙම නැතුව කෙනෙක් දැන් ප්‍රාර්ථනා කරනවා නම් අපි කාටවත් වරදක් කියන්න බෑ. අනිත් එක අපි හඳුරන්නේ බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ දැන දැන මේ දීර්ඝ සංසාරයට වැටෙනවා කියන දැනගෙන කරන දෙයක්. දැනගෙන. ඒකට ඒක මහ විශාල කැපකිරීමක්. Tamanට පුද්ගලිකව සැපයක් විඳිනවට වැඩිය තවත් බොහෝ දෙනා සසරින් එතර කිරීමේ අභිලාෂයෙන් තමයි එහෙම කරන්නේ. කරනසන්ත ඒකයි මේ සාසනයට කරුණා සාසනය කියලා කියන්නේ. මේ පෙරම් පුරන්ඩ මූලික වෙන්නේම සම්මතන කරුණාව නිසා. එහෙමයි. නේ නැත්නම් බලන්න සුමේද තාපස ඒ ආත්ම භාවයේ සතරපද ගාථාවක් අහනකොට නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි මේ ගෝර කටුක භයානක සංසාර සාගරයට පයින්නේ අපි වෙනුවෙන්. ඒක පුදුම හිතක් ඒක ඇත්තට හිතලා බලනකොට අර අලුයමලු කෙළපිඩක්සේ ඒ తත්වය අතහැරලා සසරට වැටුණා කියලා සසරට වැටෙනවා කියන්නේ ඒක පුංචි හිතක් නෙවෙයි එහෙමයි එවන් කැපකිරීමක් කරන උත්තමයන් වහන්සේලා අදත් ලෝකේ ඉනවා බුදු බව පතන ඉතින් මේ බුදුබව පැතීමේදී සමහර වෙලාවට අපි හඳුරන්නේ බුදුබව පතන උත්මයන්ගෙන් මේ භවයේම බුද්ධත්වයේ බලාපොරොත්තු වෙන අය සිටිනවා මෙයා බුදුබව පතනවා මෙන්න මෙහෙමයි වැඩ කියලා සමහර වෙලාවට පොදු දුර්වලතා ඇති කරගෙන කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. බුදුබව පැතුවත් කෙලෙස් සහිත පුද්ගලයෙක් නිසා බෝසත් අවදීදී ඕනතරම් සාමාන්‍ය දුර්වලතාවයන් සිද්ධ විය හැකි නේද අපේ හාමුදුරුවෝ. එහෙම එහෙම තියෙන සම්මත මොකද අර උන්වහන්සේලා දැන් නික්කම් අභ්‍යාසය කියලා කිව්වොත් දැන් උන්වහන්සේ බෝධි සම්භාර කරන කාලේ පංචකාම සම්පatti විඳිනවා. හැබැයි අර ලබු කට්ටක් මේ කියන්නේ කිසිම සිදුරක් නැති ලබු කට්ටක් වතුර ඇතුලේ ගහගෙන මොකකින් හරි හඳවලා තියෙනවා. හැබැයි රැඳවිල්ල අයිමිට් එකම ලබු කට්ට උඩට එනවා. එහෙම. අන්න ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා ගිහි ජීවිත ගත කරත් අවස්ථාව ලැබිච්ච ගමන් සියල්ල අතහැර දාලා උන්වහන්සේලා නෙක්ඛම්මයට යනවා. එහෙම. මාසල මූලික පරමාර්ථය තියෙන්නේ. පාරමී ධර්ම සම්පූර්ණ කිරීම. ඔව් අපේ කාල වේලාව අවසන් නිසා මේ පාරමිතා පිළිබඳව කෙරෙන අද සාකච්ඡාව මෙතකින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බොහොම ප්‍රයෝජනවත්. ඔබ බොහෝසෙයින් නොදන්න කාරණා කරුණු කාරණා පිළිබඳව අද දැනුවත් වුණා කියලා මා විශ්වාස කරනවා. ඉතින් ඉදිරි සතිවලදී අපි දාන පාරමිතාව කොහොමද දාන පාරමිතාවක්, උපපාරමිතාවක්, පරමාර්ථ පාරමිතාවක් වශයෙන් පුරන්නේ කියන ආදි වශයෙන් අනිත් පාරමිතා ආදියත් සාකච්ඡා කරන්නට ඉදිරි සතිවලදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඔබ අපි නොදන්න බොහෝ ධර්ම කාරණාවන් පිළිබඳව අපිව දැනුවත් කරමින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා හදා ගන්නට නිර්ලෝභීව මේ ස්ථානෙට වැඩම කළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය ග්‍රහවන්ති පඤ්ඤාසිරි මාහිම් පානන් වහන්සේට බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරන අපේ හාමුදුරනේ පින් කැමති දෙවියන් පින් අනුමෝදන් වෙලා රායකත්වයේ දරන පින්තුන් හැම දිනාටම සෙත් පතන්ට බලාපොරොත්තු වෙන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණින් උදා කරත්වා කියලා ආශිර්වාද කරනවා. ඉතින් මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් අද මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට දායකත්වයේ දැරීමේ කුසල බලයෙන් සදැහැති පින්වත් දායක පින්නතුන්ටත් පින්වත් ඔබ සෑම දිනාටම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම අමා නිවන් සුව උදා වේවා කියලා ඊට සිතින් ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් સમાප්තියට පත් කරනවා පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බල බහිමින් සියලු ශාන්ති වේවා කියලා ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි